අවුරුද්දක් ආරම්භ කරන මේ දුරුතු පෝය දවසේ මේ පින්වතුන්ගේ සිත්වලට එකතු කරගන්න යම් යම් පාඩම් මේ ධර්ම කතාව තුලින් මතු කරගන්න පුළුවන් වෙයි. මේ ගාථා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේදී සුධම්ම නමැති භික්ෂුවක් අරමුණු කරගෙන ආයි. නමුත් මේ කථාන්තරය ආරම්භ වුණේ මච්චිකාසණ්ඩ කියන නගරේනේ. මච්චිකාසණ්ඩ කියන නගරේ වාසය කළ චිත්ත කියන ගෘහපතියෙක් බොහොම ධනවත්, ඥානවත්, ඥානවන්ත. ඒ නගරයට එක දවසක් දා වැඩම කළා අර පස්වග මහණුන් වහන්සේලා අතර කෙනෙකුන් වන මහානාම මහරහතන් වහන්සේ උන්වහන්සේ පිණ්ඩපාතේ වඩින ඒ ඉරියව් පැවැත්ම ආදී දැකලා පැහැදිලා චිත්ත ගෘහපතියා උන්වහන්සේට තමන්ගේ නිවසට ආරාධනය කරලා යකඳ වගෙන ගිහිල්ලා නවඩම් වගෙන ගිහිල්ලා දානීය පූජා කරලා අවසානයේ උන්වහන්සේ දේශනා කළ ධර්මය අහලා සෝවාන් ඵලයට පැමිණියා. ඒකම ඇති වුණු තද සද්ධාව නිසා තමන්ගේ අම්බාටක වණය කියලා කියන උයන සංඝයාරාමයක් හැටියට පූජා කරන අදහසින් මහානාම තෙරුන් වහන්සේට අතපැන්වත් කරලා පූජා කළා. මේ මච්චිකා සණ්ඩ මේ අම්බාටක වණේ ආරාමය විශාල සංඝාරාම සහිතව ඕනෑම දිශාවකින් පැමිණෙන සංඝයා වහන්සේලාට වැඩ ඉන්න පුළුවන් ස්ථානයක් හැටියට ප්‍රකට වුණා. එතන නේවාසික භික්ෂුන් වහන්සේ හැටියට වාසය කළේ සුධම්ම කියලා කියන තෙරුන් වහන්සේ නමක්. කල්යාමේදී මේ චිත්තගෘහපතියගේ ඒ කීර්ති ഘോഷාව අහලා සාරිපුත්‍ර මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම මේ ගෘහපතියට ධර්මයෙන් අනුග්‍රහ කිරීමේ අදහසින් මච්චිකාසණ්ඩ නගරයට වැඩම කළා. ඒ වැඩම කරන බව අහලා චිත්ත ගෘහපතියා අඩ යුදුනක් පමණ පෙර ගමන් කරලා උන්වහන්සේලා පිළි අරගෙන කඩම්මගෙන ඇවිල්ලා ආගන්තුකපත් එහෙම කරලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මට පොඩි ධර්ම කතාවක් කරන්න කියලා. සාරිපුත්‍ර මහරහතන් වහන්සේත් කියන උපාසකේ අපි මේ දීර්ඝ ගමන නිසා වෙහෙස වෙලායි සිටින්නේ. ඒ වුණත් පොඩි බණක් අහන්නේ කියලා කෙටි ධර්ම කතාවක් කළා. ඒක අහලා චිත්තගෘහපතියා අනාගාමි ඵලයටපත් වුණා. පත් වෙලා ඊළඟට මේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම ඇතුළු ඒ දහසක් පමණ සංඝ පිරිසට හෙට දවසට මගේ නිවසට පින්ඩපාතේ වඩින්න කියලා එහෙම නැත්නම් දාණයට ආරාධනා කළ පැමිණෙන්න කියලා. චිත්ත ගෘහපතිය. ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනමට ආරාධනා කළා ඉවර වෙලා අර නේවාසික සුධම්ම භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේත් ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාත් එක්ක අපේ නිවසට හෙට පැමිණෙන්නේ කියලා. එතකොට මේ සුධම්ම හාමුදුරන්ට තරහ ගියා. මේ ආගන්තුක ස්වාමීන් වහන්සේලාට ආරාධනා කළා ඉවරයි නේවාසික මට ආරාධනා කරයි කියලා ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. කීප වරක්ම නැවත නැවත ඉල්ලා හිටියත් ප්‍රතික්ෂේප කළා. චිත්තගෘහපත්‍ය කිව්වා හොඳයි එහෙනම් ස්වාමීන් වහන්සේගේ ක්‍රියාකලාපයෙන් මේකේ හොඳ නරක තීරේවි කියලා ගිහිල්ලා ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වෙනුවෙන් විශාල දානයක් බොහොම කලමනා ඒව සූදානම් කළා. සුදම් මහා මුද්‍රෝ ඊළඟ දවසේ උදෑසනම නැගිටලා කල්පනා කරනවා දැන් මං ගිහින් බලන්න ඕන මේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට දානි සූදානම් කරලා තියෙන අන්දම කියලා පාත්‍ර සිවුරු අරගෙන පිටත් වෙලා ගිහිල්ලා චිත්ත ගෘහපතියගේ නිවසේට වැඩම කළාම චිත්ත ගෘහපති ආරාධනා කළා වැඩ ඉන්න කියලා. නෑ නෑ මං වැඩ ඉන්නේ නෑ මම වින්ද පාත යනවා කියලා. ඒ අතරේ වටපිට බැලුවා අර වාජන එහෙම ගැන. බලලා ඉවරලා කියනවා මේ චිත්ත ගෘහපතියට නිග්‍රහ කරන කුලවාදයෙන් නිග්‍රහ කරන අදහසින් චිත්ත ගෘහපතියට කියනවා මේ ගෘහපතිය ඔබේ මේ දාන සූදානම නම් බොහොම ඉහළයි. හැබැයි එක දෙයක් අඩුයි කිව්වා. මොකද්ද කියලා අහුවාම කියනවා තල කැවුම් අඩුයි කියලා. ඒකලේ නිග්‍රහය. මොකද චිත්ත ගෘහපතියගේ પરම්පරාවේ තල වෙනදාම් කළ තල කැවුම් වෙනදාම් කළ කෙනෙක් හිටියා. එතකොට මේ කුලයෙන් නිග්‍රහ කිරීමක් වගේ දෙක කළේ. චිත්ත ගෘහපතියත් එකටම කැපෙන්නේ යම්කිසි උපමා කතාවක් කිව්වා. කුකුලෙක් වගේ අඬලන්න යන කපුටු පැටියෙක් අන්තිමට කුකුල් සද්දේවත් කපුටු සද්දේවත් කරගන්න බැරි වුණා වගේ කියලා එක්තරා උපහාසාත්මක කතාවක් කිව්වා. ඒකට කිපුණා මේ සුදම් හාමුදුරුවෝ කිපිලා කියනවා ඔන්න ගෘහපතියෝ ඔයගේ ආවාසයේ මං යන්නේ යන්න කියලා පිටත් වෙලා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට යොදුන් ගණන් ඈත ගිහිල්ලා බුදුරජාන් වහන්සේට පැමිණිලි කරා මේ සිද්ධිය. බුදුරජාන් වහන්සේ සුදම තෙරුන් වහන්සේටම දොස් කිව්වා මහාන ඔබ මේ ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති ගෘහපතියට නරක විදියට නිග්‍රහ කළා දැන් ගිහිල්ලා සමාවිල්ල ගන්න කියලා බුදුරජාන් වහන්සේ ওই දැනට මේ පොතේ දකින්න ලැබෙන පටිසාරණීය කම්ම කියලා විශේෂ විනය කර්මයක් මෙනෙව්වා ඒ විදිහ අවස්ථාවක ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති ගිහියෙකුට නුසුදුසු අන්දමින් සංඝයා වහන්සේ කෙනෙක් එහෙම නිග්‍රහ කළොත් ඊළා ඒ ගෘහපතියගෙන් සමාව ඉල්ලීම පිළිබඳ ඒ විදිහට විනය නීතියකුත් පමණලා සංඝ සම්මුතිය අනුව ඒ විනය නීතියක් පැමිණීමේ දණ්ඩ කර්මයේ අදහස ඒ භික්ෂුවට ඒ චෝදනාව ලැබූ භික්ෂුවට යම් යම් අයිතිවාසිකම් తాවකාලිකව අත්හිට වෙනවා ඒ විනය කර්මයේ සංසිඳවනතු. ඉතින් මේ සුදාම් භික්ෂුවට යන්න සිද්ධ වුණා පහු ගිහිලා චිත්තගෘහපතියගෙන් සමාව ඉල්ලන්න. නමුත් ඒක හරියට කරගන්න බැරි වුණා චිත්තගෘහපතියත් සමාව දුන්නේ නැහැ. උන් ආයිත් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කිව්වා මේ ගෘහපතිය මට සමාව දුන්නේ නැහැ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ අර විනය කර්මයට තව කොටසක් එකතු කරා. එබඳු අවස්ථාවක ගෘහපතියක පාඩ සමාව නොදෙන අවස්ථාවක උදව්වට අනුදූතයෙකු හැටියට භික්ෂුවක් සම්මත කරගෙන ගිහිල්ලා ඒ භික්ෂුව මේ භික්ෂුව වෙනුවෙන් ගෘහපතියගෙන් සමාව ඉල්ලනවා සංඝයා වහන්සේ වෙනුවෙන් සමාව දෙන්න කියලා ඒත් නැත්නම් ගෘහපතියට පේනවද එක් මානෙ ඉඳගලා අවත දෙසන්න විදියට එක්තරා විනය කර්මයක් පැනෙව්වා. පනවල ඉවරලා බුදුරජාණන් වහන්සේ වුණ ඒ අවස්ථාවේ අර සුධම්ම භික්ෂුන් තෙරුන් වහන්සේට අවවාද වශයෙන් දේශනා කළ ගාථා තමයි අපි අර මාතෘකා වශයෙන් ලැබුවේ. සංඝයා වහන්සේ කෙනෙකු විසින් මෙන්න මේ මේ දේ නොකළ යුතුයි. මේ ආවාසය මගේ මේ දායක දායකයන් මගේ කියලා මම ආයනයක් ඇති කර නොගතිය යුතුයි. එහෙම කරොත් මාන්නේ ඊර්ෂාව වැඩෙනවා කියලා කාරණය පෙන්눔 කරමින් ධර්මතාවකුත් එක්ක මෙන්න මේ ගාථාව දාලා අපි මුලින් සඳහන් කළ අසතං භාවන මිච්ඡේය පුරේඛාරං ච භික්ඛුසු ආවාසෙසු ච ඉස්සරියං පූජා පරකුලේසු ච ඒ කියන්නේ තමා තුල නැති ಗುಣ ඇතැයි ජනයා හිතත්වා කියන හිතවිල්ල ඇති කරගන්නවා. ඒ වගේම පුරේඛාරංච භික්ඛුසු භික්ෂූන් අතර භික්ෂූන් විසින් තමා පෙරටු කරනු ලැබෙන. ඒ කියන්නේ මට ලොකු පිරිවරක් හිටියේවා කියන ඒ අදහස ඇති කර ගන්නවා කෙනෙක් ඒ යම්කිසි භික්ෂුවක් අසතං භාවන මිච්ඡය පුරෙක්ඛාරාන්ත භික්ඛුසු ආවාසේසු ච ඉස්සරියම් ඒ වගේම ආවාසයන් හොඳ හොඳ ආවාස මට ලැබේවා ආවාස පිළිබඳ අයිතිය මට ඇති වේවා ඓශ්වර්ය කියන එකයි එතන කියන්නේ ආවාස පිළිබඳ ඉසුරු බව හොඳ හොඳ ආවාස මට පැමිණේවා අනිත් ඒවා අනිත්යට කියලා ඒ විදිහේ හැඟීමක් පූජා පරකුලේසු ච තමාගේ ඥාතීන් නොවන අනිත් පවුල් වලින් පූජාවල් මට සෑහෙන ලැබේවා කියලා ඔන්න ඔය විදිහට ඒ භික්ෂුවක් හිතන හිතවිලි ඊළඟට මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ ගිහි පැවිද්දන් දෙගොල්ලම මේ මේ දේ මම මමම කරයි කියලා හිත දැනගනිත්වා මේ සංඝාරාමය මේ විහාරය මේ පෝයගය මේ ඔක්කොම මගේ වැඩි කියලා ඒ ගිහි පැවිදි හැමෝම හිතත්වා ඊළඟට මමේව කත මඤ්ඤන්තු ගිහි පබ්බජිතා උභෝ මමේව අතිවසා අස්සු කිච්චා කිච්චේසු කිස්මිචි ගිහි පැවිදි කවුරුත් ලොකු කුඩා හැම වැඩකටම මා නැතුව බැරි තත්වයක් ඇති වේවා. මම ප්‍රධානියා වේවා කියන අදහස. ඉති බාලස සංකප්පෝ ඉච්ඡා මානෝච වඩ්ධති. ඒ බාල වූ මෝඩ වූ භික්ෂුවගේ අදහස් සංකල්පනා මෙහිමයි. එබඳු භික්ෂුවගේ ආසාවනුත් මාන්නයත් වැඩි. ඊළඟ අවවාදාත්මක ගාථා වදාලා. එතකොට මේ සුදම්ම තෙරුන් වහන්සේ දැන් බොහොම නිහතමානීව එක ගමනක් ගිහිල්ලා අච්චර දුර ගෙවලා ගිහිල්ලා සමාකරව ගන්න බැරි වුණා. දැන් ඊනාට සංඝයා වහන්සේලා අනුමත කළ දුන්නා. අනුදූත භික්ෂුවකුත් එක්ක ගිහිල්ලා ඒ කටයුත්ත කොහොම හරි අවසන් කරලා ඊළඟ සැරේ ඊළඟට කියන්නේ එතකොට ඒ ගිහිල්ලා සමාව ඉල්ලනකොට චිත්ත ගෘහපතියත් අන්තිමේදී සමාව දුන්නා. හොඳයි ස්වාමීන් වහන්සේට මම සමාව දෙන්න. මගිනුත් වරදක් තියෙනවා නම් මට සමාව දෙන්න කියලා සමාව ඉල්ලුවා. ඒ ප්‍රශ්නේ එතන විසඳුණා. ඊළඟට තව කියවෙනවා එතන සුදම්ම ස්වාමීන් වහන්සේ අර ඒ ඇතිවෙච්ච සංවේගය නිසාම බොහොම උත්සාහ කළා ඒ ආරාමේදීම රහත් බවට පැමිණියා කියලා. අරහත්ත්වයට පැමිණ අදාලා ඊළඟට ඒ වගේම අර චිත්ත ගෘහපතිය සම්බන්ධයෙන් සඳහන් වෙනවා ශාසනයේ ඉතිහාසයට අදාළ වටිනා ගිහි දායකයෙක් චිත්ත ගෘහපතියා කෙටියෙන් සඳහන් කළොත් ඒ සිද්ධියෙන් පස්සේ චිත්ත ගෘහපතියා කල්පනා කරනවා දැන් බුදුරජාණන් ශාස්ත්‍රුන් වහන්සේ නොදකම මම සෝවාන් අනාගාමී ඵලවලට බැමිණියා දැන් මං ශාස්ත්‍රුන් වහන්සේ දකින්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දකින්න කැමති කෙනෙක් මා එක්ක ඒවා කියලා විශාල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක් එක්ක ගල් 500ක බඩු පුරවාගෙන දාන කලමනා පුරවාගෙන සවැත් නුවර බලා නිමුණා. ඉහිල්ලා එතන කෙටියෙන් කියතොත් ඒ මගේ දිගට ආශ්චර්යමත් අන්දමේ දෙවියන්ගෙන් මිනිසෙයින්ගෙන් ඒ උපකාර ලැබුණු බව සඳහන් වෙනවා. ඒ නිසා ඒ වාහනවල තිබිච්ච ද්‍රව්‍ය පාවිච්චි කරන්න අනවශ්‍ය තරමට පුදුම විදියට උපකාර ලැබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වඳින අවස්ථාවේ මල් වැසි වැස්සයි කියලා ওই දෙට විශාල ගුණ ගැනුමක් චිත්ත ගෘහපතිය පිළිබඳව ශාසන ඉතිහාසය සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේත් ඒ තමන්ගේ ගිහි පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අග්‍රස්ථානය දෙන අවස්ථාවක ධර්මකති ගෘහපතියන් අතර ප්‍රධාන ස්ථානය චිත්ත ගෘහපතියට දුන්නා. ඔන්න එතකොට ඒ චිත්ත ගෘහපතිය පිළිබඳ ප්‍රවෘත්තිය මේ විදිහටයි. ඉතින් මෙන්න මේ කථාන්තරේ දැන් අපි අර ආයිත් මේ සුධම්ම භික්ෂුන් වහන්සේගේ ඒ පැවැත්ම පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට පේනවා ඒ තෙරුන් වහන්සේට අච්චර කරදර වුණේ අර ආගන්තුකව වැඩි. ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ගේ ಗುಣගඟේ නානම වෙනුවට ඒ ගුණය පිළිබඳවත් උන්වහන්සේලාට කර සත්කාර පිළිබඳවත් ඊර්ෂාවක් ඇති කර ගැනීමත් තමන්නේ නේවාසික සිටේ ආරාමේ පිළිබඳව මමත්වය මාන්නය ඇති කර ගැනීමත් නිසා මේ ඔක්කොම පටලැවිලි වුණේ. ඒක යටින් තිබෙන්නන් අර ඊර්ෂ්‍යාව කියන ඒ දුර්ගුණයන්. එතකොට පැවිදි සමාජයේත්, ගිහි සමාජයේත් පිළිලයක් වගේ තියෙන දුර්ගුණයක් තමයි මේ ඊර්ෂාව කියන එක. දැන් මේ පින්නතුන් දන්නවා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා සතර බ්‍රහ්ම විහරණ කියලා ධර්ම කොටස් හතරක් මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ෂාව කියලා. එයින් මෛත්‍රියෙන් කියවෙන්නේ තම සත්වයින්ම සුවපත්ත්වා කියන සත්වයින්ට හිතසුව ලැබීමේ කැමැත්ත මෛත්‍රියෙන් ප්‍රකාශ වෙනවා. ඊළාට සත්වයින්ට පැමිණෙන අහිත දුක ඉවත් කිරීමේ අදහස කරුණාවෙන් කියවෙනවා. සත්වයින් ලබාගෙන තියෙන සැපත ඒ අන්දමින්ම පැවතීවා කියලා ඊට සාදු සාදු කියලා අනුමෝදන් වෙන සතුටු වෙන ගතිය මුදිතාවෙන් කියවෙනවා. පස්ථානුකූලව සත්වයින්ගේ හොඳ හෝ නරක හෝ කර්ම Tamanටම අයිති දේවල් කියලා හිත මධ්‍යස්ථභාවයට පැමිණවීම උපේක්ෂා ගුණය තිල හැඳින්වෙනවා. ඒකෝන මෙන්න මේ බ්‍රහ්ම විහාර දිශා වශයෙන්ුත් පතුරවලා හිත ශක්තිමත් කරලා ඒ මෛත්‍රීමය ආකල්පයක් කරුණාමය ආකල්පයක් මුදිතාමය ආකල්පයක් උපේක්ෂාමය ආකල්පයක් ගොඩනගා ගැනීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. දැන් ඉතින් ඒ ඒවායේ අඩුපාඩුකම තමයි සමාජයේ දකින්න ලැබෙන බොහෝ අවස්ථාවල් වල මේ කාලයේත් ඔය නොයෙකුත් විදියේ විෂම ප්‍රවෘත්ති අහන්න ලැබෙනවා. ගිහි සමාජයේ පවා මොකද අර තරඟකාරී ධනාත්මක ආත්මාර්ථකාමී චින්තන ආදිය තුලින් අනිත් කෙනා වට්ටලා මරලා හරි තම තමන් ඉදිරියට යාමේ ගතිය සමාජයේ දකින්න ලැබෙනවා සංඝ සමාජයේ බොහෝ විට ඒ කුඩමිටි හෝ මාරුකම් ආදිය වෙන්නේ අන්න අර කියාපු ඊර්ෂාව මාන්නය ඒවා පිළිබඳව ඇති මච්චරිය කියලා කියන මසුරුකම මේවා මගේ මගේ කියලා කියන ඒ හැඟීම නිසායි. ඉතින් මේ අපි කෙටියෙන් මේ මායේ දුර්ගුණ සඳහන් කරලා ඊළඟට අපි මේක සංතසන්දනය කරන්න පුළුවන් තව වටිනා කතා වස්තුවක් ඒකම නැතත් සංයුත් සංගීය කියලා කියන සංයුත්ත නිකාය කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙනවා ඒත් මේ මච්චිකාසණ්ඩ කියන නගරේ අම්බාටක වනේ කියන ආරාමයේම සිදු වුණු සිද්ධියක් මේ පින්නතුන්ට ඒ ප්‍රවෘත්තියක් මෙතෙන්ට අපි ලං කරන්නේ ඒක හොඳ සංසන්දනය කරන වටිනා ආදර්ශ ගන්න පුළුවන් දෙයක් නිසායි ඒ කථාන්තරයේ අගට යම්කිසි ප්‍රහේලිකාවක් ඉදිරිපත් වෙනවා මේ පින්නතුන් හොඳට ඒකට කන් දීගෙන ඉඳලා ඒ ප්‍රේඩිකාවට උත්තරය Tamanට හිතා ගන්න පුළුවන්ද කියලා බලන්න උත්සාහ කරන්න දෙන්න තෑගිනක් නැහැ. නමුත් හොඳට අහුම්කන් දීලා වටිනා කතාන්තරයක් තියෙනවා. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. එක් අවස්ථාවක ඒ අම්බාටකාරාමේ මච්චිකා සණ්ඩනගරේ අම්බාටකාරාමේ තෙරුන් වහන්සේලා බොහොම දිනක් වැඩ වාසය කළා. සිරිත් පරිදි චිත්ත ගෘහපතියා ඇවිල්ලා අර මහ තෙරුන් වහන්සේටත් ඒ සංඝයා වහන්සේලාටත් හෙට දවසේ මගේ නිවසේ දානේ වළඳන්න කියලා ආරාධනා කළා. දානෙට වැඩම කළාට පස්සේ උන්වහන්සේලාට වැඩ ඉන්න සලස්වලා චිත්තගෘහපතියා මහතෙරුන් වහන්සේගෙන් ධර්ම ප්‍රශ්නයක් අහනවා. ඒ ධර්ම ප්‍රශ්නේ අපි මේ අවස්ථාවේ ඒ ඔස්සේ දුවනවා නෙවෙයි ඊට වඩා වැදගත් කාරණයක් අපි මෙතෙන්දි පෙන්වන්න කරන්න බලාපොරොත්තු වෙන නිසා මේ ප්‍රශ්නයට අහුවා ප්‍රශ්නය අහුවාම මහතෙරුන් වහන්සේ නිහඬ දෙවෙනි වරත් ඇසුවා ඒත් නිහඬයි තුන්වෙනි වරත් ඇසුවා ඒත් නිහඬයි එතකොට අර ඒ සංඝ පිරිසේ හිටියා ඉසිදත්ත නමින් සංඝ පිරිසෙන් ඊටාම නවක භික්ෂුව බාලම භික්ෂුව හිටියා. උන්වහන්සේ අර මහා තෙරුන් වහන්සේට කියනවා ස්වාමීනි මම මේ චිත්ත ගෘහපතියට උත්තර දෙන්න දේ ප්‍රශ්නයට. හා හොඳයි ඉසිදත්ත පිළිතුරු දෙන්න කිව්වා. ඔන්න ඉතින් අර ඉසිදත්ත ස්වාමීන් වහන්සේ ආ චිත්ත ගෘහපතියා ඔබ මේ මේ ප්‍රශ්නය යහන්නේ. ආයි ප්‍රශ්නයට මෙන්න මේකයි පිළිතුරු කියලා හොඳට කදිමට පිළිතුරු දුන්නා. ඉතින් ඊට පස්සේ ඉතින් දාහන බුදු සුචිත්‍ර ගෘහතියත් පැහැදිලා දාන හිම පූජා කරලා ඉවර වෙලා ඔන්න සංඝයා වහන්සේලා ආපසු ආවාසයට වැඩම කළා. වැඩම කරාට පස්සේ අර මහතෙරුන් වහන්සේ කියනවා අර ඉසිදත් ස්වාමීන් වහන්සේට "ඇවැත්නේ අර ප්‍රශ්නයට උත්තර දුන්න හැටි හරි කදිමයිනේ. මට ඕක වැටහුනේ නෑනේ. ඒක නිසා අනිත් දවසෙත් ওই වගේ ප්‍රශ්නයක් ආවොත් ආයුෂ්මතුන්ව ඉදිරිපත් වෙලා මේකට පිළිතුරු දෙන්න කියලා. ඔන්න ඊළඟට ඒ පළවෙනි සිද්ධිය. ඔන්න ඊළඟට දෙවෙනි සිද්ධියත් ඒ වගේ ඒකෙදිත් අන්න තවත් අවස්ථාවක චිත්ත ගෘහපති ආරාධනා කරන සංඝ පිරිසට අර වගේම සංඝයා වහන්සේලා ගිහිලා වැඩ ඉන්නවා. චිත්ත ගෘහපති ඒ සැරේ අහනවා ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නයක්. දෘෂ්ටීන් පිළිබඳ ඊටත් වඩා ගැඹුරු ප්‍රශ්නයක් අහනවා. ඒ අවස්ථාවේ මහතෙරුන් වහන්සේ පළවෙනි වර නිහඬයි, දෙවෙනි වර නිහඬයි, තුන්වෙනි වර නිහඬයි. ආයිත් ඉසිදත්ත ස්වාමීන් වහන්සේ ආනෝ ස්වාමීනි මම මේ චිත්ත ගෘහපතියට පිළිතුරු දෙන්නද? ආ හොඳයි ඉසිදත්ත පිළිතුරු දෙන්න. ඔන්න හොඳට ඒ හරි ආකාර පිළිතුරු දුන්නා ඉසිදත්ත ස්වාමීන් වහන්සේ. ඉතින් චිත්ත ගෘහපතිය කොයිතරම් පැහැදුනාද කියතොත් අහනවා. මේ ඉසිදත්ත ස්වාමීන් වහන්සේ කොයි ප්‍රදේශයේ ඉඳලාද මේ වැඩම කළා කියන්නේ? මේ ගම්පලාත අහනවා. ගෘහපතිය මම අවන්තිපුරේ ඉඳලා එන්නේ. ඔන්න එතකොට චිත්ත ගෘහපතිය කියනවා ආ අවන්තිපුරේ ඉන්නවා ඉසිදත්ත කියලා මගේ නුදුටු යාළුවෙක්. දැන් මේ කාලේ පෑන් මිතුර කියලා කියන්නේ ඒ වගේ. අදෘෂ්ට සහායකෙක්. මා නුදුටු මිත්‍රයෙක් ඉන්නවා මේ අවන්තිපුරේ ඉසිදත් නමින් මට ආරංචි පැවිදි වුණායි කියලා. ඒ මේ ඔබ වහන්සේ අඳුරුණාත් ඒ කුල පුත්‍රයා. ඔන්න ඉසිදත් හාමුදුරුවෝ නිහඬයි. ඔන්න එතකොට අහනවා. මේ ඒ ඒ කුල පුත්‍රයා ඔබ වහන්සේද? එසේ ගෘහපති. ඊළඟට ඔන්න ගෘහපතිය බොහොමත් වැඩියත්ම සතුටු වුණා. දැන් ඉතින් අර ධර්මයේ ප්‍රශ්නෙට උත්තර දුන්නා විතරක් නෙවෙයි. පස්සේ බලනකොට මේ තමන්ගේ පරණ යාළුවා. ඔන්න ඉතින් චිත්ත ගෘහපතිය ඊනාට පාරනවා. මේ අම්බාටක වණිය බොහොම රමණීයයි. මේ ඔබ වහන්සේට මම සිව්පසෙන් ඕනම දෙයක් උපස්ථාන කරන්නම් කියලා උන් විශාල පැවරීමක් කළා. තවරලා ඉවරලෙන්ට බොහොම සතුටින් සංඝයා වහන්සේලාට හොඳ හැටි දානි පිළිගන්වලා ඔන්න සංඝයා වහන්සේලා ආපහු ආරාමයට වැඩම කළා. වැඩම කරාට පස්සෙත් ආයෙත් අර මහලු තෙරුන් වහන්සේ ඇවිල්ලා ඉසිදත්ත හාමුදුරන්ට කියනවා ආශ්මතුනි අර ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇටි හරි කදිමයි. මට වැටහුන්නේ නෑ මේ ප්‍රශ්නෙට උත්තරේ. අනිත් දවසෙත් ඒ වගේ උත්තරය ප්‍රශ්නයක් ආවොත් ඔබ වහන්සේ මේ ඉදිරිපත් වෙලා පිළිතුරු දෙන්න. ඔන්න දැනුයි අර ප්‍රහේලිකාව. දැන් එතකොට මහතෙරුන් වහන්සේගේ විශාල පැවරීමක් ලැබිලා තියෙනවා ඉසිදත්ත හාමුදුරුවන්ට ඕනම වෙලාවක ඉදිරිපත් වෙලා ධර්ම ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. බලාගෙන යනකොට දැන් චිත්තගෘහපතියා මේ ලොකු දායකයා මහදායක මහත්තයා පරණ යාළුවා. දැන් ඉතින් ඉසිදත්ත හාමුදුරුවෝ මොකද කරන්නේ? ඔන්න ප්‍රහේලිකාව. දැන් ඉසිදත්ත හාමුදුරුවෝ මොකද කරන්නේ? මොකක් කරයි කියලාද හිතන්නේ? ලැබෙන්න බලාපොරොත්තු වෙන්න තියෙන ඔක්කොම දේවල් අර ඇත්ත වශයෙන් සංඝයා වහන්සේලා අතර බාලම හාමුදුරුවෝ මේ ඉසිදත්ත හාමුදුරුවෝ. එහෙම බාලම හාමුදුරු කෙනෙකුට ওই වගේ ලොකු හාමුදුරුවන්ගේ පැවරීමක් එන්නේත් නැහැ. ඔච්චර ওই ලොකු දායකතුන් විශාල චිත්තගෘහපද්‍ය කියන ලෝක ඒ කාලේ ප්‍රසිද්ධ දායක මහත්තයාගේ ඔය වගේ විශාල පැවරීමක් එන්නේ නැහැ. දැන් මොකද්ද ඉස්සෙල්ලා තාමක කරපු දේ ඔන්න හරි උත්තරේ තමන්ම බලා ගන්න. ඔන්න ඊළඟට ඒ සූත්‍රය අගට කියවෙන වාක්‍යයක් තියෙනවා මෙහෙම. අපි හැකිතාක් දුරට ඒක සිංහලෙන් ඒ pāli පාඨය සිංහලෙන් කියන්න උත්සාහ කරමු. පැරණි භාෂාවට අනුකූලව. ඉක්බිති ඉසිදත්ත ආයුෂ්මතුන් වහන්සේ තමන් වහන්සේගේ සෙනසුන සකස් කොට තබා පාත්‍ර සිවුරු රැගෙන මච්චිකා සණ්ඩ නගරයෙන් නික්ම ගියා ඒ නික්ම ගියා ගියාමයි තවත් ආපසු ආවේවත් අන්න ඉසිදත් හාමුදුරු කරපු දෙය හිතුව හරිද කියලා බලන්න අච්චර පැවරීමක් අච්චර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන අවස්ථාවක් වෙලා ඇයි ඉසිදත්ත හාමුදුරුව වැඩි? අන්න එතන තියෙනවා පින්නතුනි ශාසනික ගුණ ධර්ම. ඒවන් නෙවෙයි, ඒව සඳහන් නෙවෙයි මේ ශාසනය පැවිද්ද ලබන්නේ. ඒවා මඩ වගුරක්. ඒවා එන්න එන්න තමන්ගේ පරිහානියට අර කියාපු මමත්වාදී වැඩෙනවා. ඒක දැනගෙන තමයි ඉසිදත්ත ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළේ. ඒකට ඒ සීදිය තවත් තියෙන වටිනා කොටසක්. අර නිර්නාමික මහතෙරුන් වහන්සේගේ ක්‍රියාකලාපය බලන්න සුදම් මහමුදුරන්ගේ චරිතයට වඩා ඊටාත්ම පුදුමයි. ඒ මහතෙරුන් වහන්සේ කොයිතරම් නිහතමානීත්වයකින් කොයිතරම් ධර්ම ගෞරවයකින්ද අර පොඩි හාමුදුරන්ට ඉසිදත් හාමුදුරන්ට අවසර දුන්නේ ඒ ගෘහපතියට පිළිතුරු දෙන්න අවසර දුන්න පමණක් නෙවෙයි ප්‍රශංසා කළා ගෙදර ඊළඟ සැරේ පැවරුවා එහෙම පවරලා තියෙද්දි ඊළඟට ඉසිදත් ස්වාමීන් වහන්සේ දෙවෙනි දවසේ ඒ පිරිසට කිව්වේ නෑ ඕන ප්‍රශ්නයක් මගෙන් අහන්න මටයි පවර්ලා තියෙන්නේ කියලා. අන්න අර නියතමානීව ඉසිදත්ත සාමණේරහන්සේ තුන් වෙනක් අසනතුරු නිහඬව හිටියා. අහලා අර ක්‍රමානුකූල ඒ චාරිත්‍රානුකූල මහතෙරුන් වහන්සේගෙන් අවසර ලැබලයි පිළිතුරු දුන්නේ. එතකොට මේ දෙපැත්තෙන්ම මේ මහතෙරුන් වහන්සේගේ පුදුම විදියේ ධර්ම ගෞරවයක් නියතමානීත්වයක් නිර්නාමිකව අපිට පොතේ කියවෙන්නේ නෑ අහවල් මහතෙරුන් වහන්සේ කියලා. ඒ වගේම තමයි සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත් ඒ පිළිබඳව එතකොට එතන ඒ නිහතමානීත්වය වගේම තමයි එතකොට අපිට හිතන්න තියෙන්නේ ධර්මය ගෞරවයෙන් යුක්තවම නිසිදත්ත ස්වාමීන් වහන්සේ කැපී පෙනෙන අදහසකින් නොවේ ලෝකයාට ධර්ම සංග්‍රහ කිරීම වශයෙන් ඒ ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ඒක එච්චරයි ඊට එහාට නෑ ඊළඟට අර සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අර පරණ පෑන් මිතුරෙක් හමු වුණාට පස්සේ Tamange සමුරු පොත එහෙම පෙන්නලා හඳුන්වලා දීලා මේ මම තමයි යහවලා කියලා එහෙම මොකක්වත් මෙතන නෑ. ඉසිදත්ත හාමුදුරුවෝ තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරන්න ගියේ නෑ චිත්ත ගෘහපති අර. හදිසියෙන්ම ඒක එළි වෙන අවස්ථාවේ පවා නිහඬ වුණා. අන්න ඒ වගේ උදාාර ගුණයක් එතන අපිට පෙන්වනවා ඉසිදත්ත ස්වාමීන් වහන්සේ. ඔක්කොම වගේ නෙවෙයි අර අවසානයේදී අර ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගලාගෙන එනකොට මොකද්ද කළේ? සෙනසුන සකස් කළා කියලා කාටවත් කියන්නේ නැතුව පාත්‍රෙත් අරගෙන පිට වුණා ගියා ගියාමයි ආයි ආවේ නැහැ. මුළු මහත් සංඝ සංහතියටම වටිනාම ආදර්ශයක් ඒ ධර්ම කතාව තුළ තියෙනවා. සුදම්මහාමුදුරන්ගේ කතාවෙන් යම් ශාසනයට පහරක් වැදෙනවා නම් ඒ ඔක්කොම කැපිලා යන්න මෙන්න මේ කථාන්තරයේ ඇති. එතකොට අපි ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ගුණයයි අපි මතු කර ගන්න ඕනේ. ඒකමයි බුදුරජාන් වහන්සේ අර ගෘහපතියාගේ ක්‍රියාකලාපය ගෘහපතියා එක්ක ඇති වුණු පටලැවිල්ලේදී බුදුරජාන් වහන්සේ පක්ෂග්‍රාහී නොවි සුදම්ම භික්ෂුවටම වරද පැවරුවේ. කවුරු කළත් වැරද වැරදමයි. එතකොට ඒක තුල තියෙන්නේ අන්න අර කියාපු දුර්ගුණ. අපි දැන් හිතන්න තියෙන දැන් එතන ඉඳලා ඉතින් පුද්ගලයන් ගැන කතා කිරීම කෙසේ වෙතත් අපිට හිතන්න තියෙන්නේ ඔන්න ඔය ගිහි සමාජයේ හෝ වේවා පැවිදි සමාජයේ හෝ වේවා ඒ පරිහානියට හේතු වෙන භයානක භයානක උපද්‍රවයක් තමයි ඊර්ෂාව කියන එක. දැන් මේ කාලේ අපට නිරන්තරයෙන් අසන්ට ලැබෙනවා සමෘද්ධිය, අභිවෘද්ධිය, දියුණුව ප්‍රගතිය ওই ලස්සන වචන අහන්න ලැබෙනවා. ඒ වගේම කෝටි ගණන් ධනය. ඒ යෙදෙනවා මේ පුද්ගලයන්ගේ ජීවන තත්ත්වය නගා හිටුවීමට. නමුත් අර සිදුරුණු භාජනයකට වතුර පුරවන්න වගේ මොකද්ද වෙනවා. සමාජයේ දියුණුවක් නම් පේන්නේ නැහැ. අන්න ඒක ඕකට හේතුවක් තමයි අන්න අර කියාපු ඊර්ෂ්‍යාව. ඒ ඊර්ෂ්‍යාව තුලින් මොකද්ද වෙන්නේ? ඊර්ෂ්‍යාව තුලින් අර ඒ දැන් සපතට කෙනෙකුගේ සපතට සතුටු වෙනව වෙනුවට දැන් මේ පින්නතුන් දන්නවා පින් අනුමෝදන් වීම කියලා දෙයක් තියෙනවා. දැන් මේ මේ පිරිස පවා මේ පිරිස ඇතුළ පවා අපිට දන්නවා දැන් පිරිසක් කීප දෙනෙක් එකතු වෙලා මේ පිරිසට දානය පූජා කරනවා. ඒක අනිත් අය අනුමෝදන් වෙනවා. ඔය විදිහේ පින් අනුමෝදන් වීමේ සිරිතක් තියෙනවා. පින් අනුමෝදන් වීමෙන් පින් ලබා ගන්න පුළුවන් නම් කෙනෙකුට ලැබෙන සත්‍ය අනුමෝදන් වීමෙන් Tamanටත් සැපත ලබා ගන්න පුළුවන්. කෙනෙකුගේ ගුණෙහි පැහැදිලා ඒකට ඒකට ගරු කිරීමෙන් තමනුත් ගුණවත් වෙන්න පුළුවන්. ඒක ලෝකයා දන්නේ නැහැ. එතකොට ඒ වෙනකොට මොකද්ද කරන්නේ? අන්න තැන ගැනීමට අනියම් විදියට අධර්මයේ මහා තරංගයක් මහා තරංගයක් ලෝකයේ සමාජයේ තියෙන බව පේනවා. ඒ තරංගයට ඒ තරංගයට ආවඩන පිරිසකුත් ඉන්නවා. ඉතින් නමුත් ඒ චින්තනයේ අර බුදුරජාණන් වහන්සේ දක්වූ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර ගුණය අමතක කිරීමෙන් යන ගමනක් ඒක. ඒකට අර මුදිතා ගුණය ඇති කෙනාට අනිත් අයගේ සතුට දිහා බලලා සතුට වෙන්න පුළුවන්. ඒ විදිහේ සතුටක් නැතිව ඒ වෙනුවට ඊර්ෂ්‍යා කළොත් මොකද වෙන්නේ? ඒක විකෘත මානසික තත්වයක් නිසා ඒක විපාක වශයෙන් සමහර විට අන්ධව, වපරව, හොරව, බිහිරිව, ගොළුව ඊළඟට උපදින්න ඉඩ තිබෙනවා. ඒ විකෘත මානසික තත්වයේම විපාක වශයෙන් ඊට වඩා බරපතල අර හිංසාකාරී දේවලුත් සමාජයේ සිද්ධ වෙනවා ඊර්ෂාව නිසා. තමාට පැමිණෙන්න බැරි ඉලක්කයකට වෙන කෙනෙක් ගියොත් ඒ තැනත්තා විනාශ කරන ගතිය. ඉහි පැවිදි සමාජ දෙකේම දකින්න ලැබෙනවා. එදත් එහෙමයි අදත් එහෙමයි. එතකොට ඒකට හේතු අන්නර කියාපු මුදිතා ගුණය කෙනෙකුගේ සැපය ගැන හිතලා සතුටු වෙලා තමනුත් ඒ සැපය බෙදා ගන්න ගතිය. නමුත් මේ පින්නතුන්ට දැන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙමනම් දැන් එතකොට සමාජයේ තනගාදියකට ඉඩක් නැද්ද? විභාග ක්‍රීඩා පිටියේ තනග තියෙනවා. කාරණේ ඇත්තයි. සමාජයේ මේ තරගය කියලා කියන්නේ මොකද්ද? විභාග වශයෙන් උත් තියෙනවා. ඊළාට ක්‍රීඩා පිටියේ ඇත්ත වශයෙන් අපිට හිතන්න තියෙන්නේ අන්න අර දක්ෂතා කුශලතා ඒවා මුවහත් කර ගැනීමේ අවස්ථාවක් පමණයි තරගය කියලා කියන්නේ. ඒක හරියාකාර තේරුම් ගන්න කෙනාට ඒක තුල ඇති වෙන්න පුළුවන් මානසික විකෘතතාවන් ඒ වායේ ප්‍රතිඵල හැටියට තමයි ওই විෂාදී ලක්ෂණ කියලා ඔය දැන් සමාජයේ තරුණ සමාජයේ ඇතිවෙනවා කියලා කියන්නේ. ඉහළටම ඉලක්කවලට එල්ල කරනවා. නමුත් එතෙන්ට ය아가න්න බෑ. මොකද ය아가න්න බැරි. අන්න අර කියාපු ඊර්ෂාව නිසා තමා දිනු වෙන වෙනට අවට ඉන්න දිනු වෙන කෙනා වට්ටවන්න බලනවා. එතකොට මේ විභාගයකින් වුණත් විභාගයේ නීති රීති ඒවා උල්ලංඝනය කරලා ඒවා ඉවත දාලා නොයෙකුත් විදියකට වැරදි විදියකට අනියම් විදියකට ඒ තැන ඒ තත්ත්ව ගන්න බැලුවොත් කවදාවත් අර දියුණුවේ ලංසුව පහළ යනවා මිසක් ඉහළ යන්නේ නැහැ. එතකොට අර දක්ෂතාව මනින්න විභාගය තියෙන්නේ. කුසලතාව මනින්නයි ක්‍රීඩා තරඟ තියෙන්නේ. ක්‍රීඩා පිටිය පොර පිටියක් සටන් පිටියක් වෙන්නේ. අර ඊර්ෂාව කියන දුර්ගුණය නිසා. ඒ වෙනුවට යම් කෙනෙක් ඇති කරගත්ත නම් මුදිතාව තම තමන්ගේ ආරක්ෂාවට මේ තරඟය කියන එක නොකර බැරි වෙන්න පුළුවන්. සමාජික අවශ්‍යතාවක් හැටියට අර කියාපු දක්ෂතා කුසලතා දිනු කර ගැනීම සඳහා ඒක සමාජික අවශ්‍යතාවක් වෙන්න පුළුවන්. එක තුලින් වෙන අන්න අර කියාපු හානිය නැති කර ගැනීමට නම් උත්සාහවත් වෙන්න ඕන මොදිතා ගුණය දිනු කරගන්න. ඒක තුලින් පුළුවන් පරාජිතයට ජයග්‍රහකයට ප්‍රශංසා කරන්න. ඒ වගේම අර ජයග්‍රහකයට පරාජිතයා Tamanට මේ ජයග්‍රහණය ලබා දුන්න කෙනා හැටියට සැලකලා සුහදතාවක්. එතකොට අර අර කියාපු ෂටන්කාමී පරිසරයක් වෙනුවට සුහද සාමකාමී නියම ක්‍රීඩා ක්‍රීඩාමය ආකල්පයක් ක්‍රීඩා පිටියෙත් ඇති වෙනවා. ඒකට මෙතන සුදුසාට සුසු තැන දීමත් ඒ ඒ වගේම ඒ දක්ෂතාවට ගරු කිරීමත් දක්ෂතාව පිළිබඳව වශයෙන් මේ ඉලක්කය අපේ මේ මානව දක්ෂතාවන් දිනු කිරීම නම් ওই වාර්තා පිහිටුවීම කියලා කියන්නේ කවුරු හෝ ඒවා ඒවා පිහිටුවගෙන ගැන ඒක සතුටු වෙන එකයි තියෙන්නේ මා පරද්දලා මේක මෙතෙන්ට ගියා කියන එක නෙවෙයි මා පිහිට කරගෙන මමත් තරඟකරුවෙක් කරගෙන ඒ තැනත්තා මේගේ தത്വයට ගියා කියලා එපමණකින්වත් සතුටු වෙන්න ඕන. ඒ වගේම අනුන් කෙනා ඒ තුල දැකලා අවංකවම සතුටු වෙන්න පුළුවන් ශක්තියක් ලැබෙන්නේ මුදිතා ගුණය තමා තුල බලා කර ගැනීමනුයි. මේවා මොකක්වත් නැහැ ඔන්නෝයි කියපු ආර්ථික න්‍යාය තුල. ඒවා ඊටාම ඉක්මනින් ශීඝ්‍රයෙන් ඉතින් මේ දාන කෝටි ගණන්. නමුත් අර හිල් පිච්ච සිදුරු වෙච්ච බාධනෙන් ගලාගෙන යනවා. ගලාගෙන යන්නේ ඔන්නෝයි කියපු විෂම මානසික මනෝභාවයන් තුලිනුයි. දැන් සමහර විට අපට අහන්න ලැබෙනවා ඔය දුකටපත් වෙච්ච දිලිඳු දරුවන්ට සමහර ඔවුන්ගේ අසල්වැසි ධනවත් අය පොතපත දීලා හැම උගන්වනවා. ඒක හොඳයි. නමුත් ඒ දරුවන් ඉගෙන ගියාගෙන ලොකු තනතුරු වලටපත් වෙනකොට ඒ දිහා බලන්නේ 아무තු බැල්මකින්. අපෙන් කාලා බීලා හැදිච්ච මුන් දැන් අහසින් යන්න හදනවා කියලා කියනවා. එහෙමත් නැත්නම් සමහර විට විතර කාලෙදි පොඩි කරන්න බැරි වුණු දෝෂයයි කියලා අන්න දීපු ඒ කර උපකාරයටත් පසුතැවෙන අය ඉන්නවා. උකට මේ වචන වලින් නැතත් මේ පින්නතුන් දන්නවා සමාජය අපට වඩා වෙන දේවල් මහ භයානක අන්දමේ. ඉතින් ওই ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒ සමාජය තුල මෙන්න මේ විදිහ ආකල්ප ඇති වෙන්නේ අර මේ දිහා වැරදි විදිහට බැලීමෙන්. සමහර විට මේවා සමාජයට අදාළ දේවල් හැටියට හිතන්න පුළුවන්. එහෙම තරඟකාරී විෂමදකාරී තත්ත්වයක් නැත්නම් සමාජය දියුණු වෙන්නේ නැහැ කියලා. එහෙම කෙනාට බලන්න තියෙන තමන්ගේ gedara ගැන. gedara කම්මල තාත්තලා කොහොමද දරුවන් දිහා බලන්නේ? අපි කලිනුත් ওই අවස්ථාවල දක්වලා තියෙනවා. ඔය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන මේ කාරණා gederedi දකින්න ලැබෙන්නේ මවත් පියා තුලයි. ඒකයි බුදු පියාණන් වහන්සේ බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා කියන්නේ. ඉතින් ඔය මව්පිය උපස්ථාන ගැන කොතිකුත් කියනකොට ඔවා අහලා තියෙන මේ පින්නතුන්. මවට පියාට බ්‍රහ්මයා කියලා කියන්නේ ඔන්න ඕක නිසායි. එතකොට ඒ පවුල කියන ඒකකයේ තුල ඒක සාර්ථකව ක්‍රියාත්මක වෙනවනම් පවුලක කොයිතරම් දියුණුවක් ඇති වෙනවද කොයිතරම් සමගි සම්පන්න සහජීවනයක් ඇති වෙනවද සතුටක් ඇති වෙනවද දැන් ඔය පවුලක ඒ වශයෙන් බලනවා මව් කෙනෙක් ඒ දරුවෙකුගේ මල මුත්‍රය ඇදලා කුසේ ඇති කරගෙන ඉඳලා මල මුත්‍රය ඇදලා ඔක්කොමත් කරලා දියුණුවාට පස්සේ ඊර්ෂාවක් ඇති කරගන්නේ නැහනේ මගේ පුතා හපනා කියනවා මගේ පුතා හපනා කියලා සතුටු වෙනවා නමුත් අසල්වාසියන් අර විදියට තමන්ගේ පිහිට ලබාගෙන ලොකු තනතුරක් ලැබලා ලොකු තත්යකට ගියාම ඒකෙදී 아무තු බැල්මක් බලන. මොකද හේතුව? අන්න අර බ්‍රහ්මකම gederට විතරයි තු. gederට විතරක් සීමා කරගත්තු බ්‍රහ්මකම. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ බ්‍රහ්ම විහරණ හතර සතර දිශාවෙම පතිරිව යතු අපමඤ්ඤා කියලා කියන අප්‍රමාණ වශයෙන් පැතිරිය යතු ගුණ ධර්ම හැටියටයි. එතකොට ඒ විදිහට අප්‍රමාණ වශයෙන් පැතිරීම කියලා කියන්නේ මගේ හෝ වේවා මගේ නොවේ හෝ වේවා යම් කෙනෙක් මේ මේ විදියට සපවත් වෙනවා නම් ඒක ඒක දිහා බලන ඒක මට සතුටට හේතුවක් ඒ සතුට මා බෙදා ගන්න ඕන කියන ඒ වටිනා ගුණයයි මුදිතාව තුළ තියෙන්නේ තවත් අපි ඇතැම් අවස්ථාවල මේවා පොතපතේ එන උපමාවක් නුනත් සිතට වදින්න ඕන නිසා ඇතැම් උපමා ඉදිරිපත් කරනවා අපි දැන් ඔය මෛත්‍රිය කියන එක මෘදු ගුණය. මව් කෙනෙක් හරියට අර කුඩා දරුවෙක් උපන්න හැටියෙම දිරවන්න පහසු. කිරි වගේ තමයි මේ මෛත්‍රිය කියන එක සියලු සත්වයන් කෙරෙහි සුවපත් වේවා කියලා වැඩිම. ඒක මූලික ආරම්භක ගුණයයි. අපි මේ සතර බ්‍රහ්ම විහරණය තුල මහ පුදුම සම්බන්ධතාවක් වැඩිමක් දකින්න ලැබෙනවා. මේවා මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මොකද? ඕනම් බුදුරජාණන් වහන්සේට ඉඩ තිබුණානේ උපේක්ෂාව මුලට දාලා තව තැනකට කරුණාව දාලා තව තැනකට මුදිතාව දාලා එහෙම මේව කරන්න. එහෙම පටලවිල්ලක් කළා නෑ. ක්‍රමානුකූලව ඉදිරිපත් කළා. ඉතින් අන්නේ ක්‍රමානුකූලත්වය දක්වන්න අපි මේ උත්සාහ කරන්නේ. කොට මෛත්‍රී යන්න අර මව් කෙනෙක්ගේ කුඩා දරුවට දෙන මව් කිරිතරම් රසවත් ආහාරයක් නෑ කියන පෝෂ්‍යදායක ආහාරයක් කියන කියනවා. ඒ වගේම දිරවන්න පුළුවන් ආහාරයක්. ඒ වගේ තමයි මේ සුවපත් වේවා කියන හිතවිල්ල සියලු සත්වයන් කෙරෙහි අර කිව්ව අප්‍රමාණ වශයෙන් පැතිරවීම. ඒක තුලින් වැඩෙන්නේ තමනුයි. අන්න අර කියාපු මෘදු මොළොක් ගුණයෙන් මෛත්‍රී ගුණයෙන් වැඩෙනවා. ඊළඟට කරුණාව කියලා කියන්නේ. ඒකෙදිත් අර දරුවා පිළිබඳව අවස්ථානුකූලව ඒ පිහිට විය යුතු අවස්ථාවල් වල දුකටපත් වුණු අවස්ථාවල් වල යම් යම් ක්‍රම වලින් ඒ දරුවා සපවත් කරන්න උත්සාහ කරනවා පිහිට වෙනවා එතකොට ඒ දුකෙන් මිදීම ගතිය එතකොට ඒක අපි සාමාන්‍ය උපමාවක් හැටියට මේවා 100%ක් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි කිව්වා ඔය සමාජයේ කියමනක් තියෙන වෙඬරු පිටක් වගේ මගේ හදවත උණුනා කියලා. අන්න එතකොට අර කීරිගෑරෙන් කිව්වා වගේ වෙඬරුයි කියලා කියමු අපි කරුණාවට. ඉතින් ඊළඟට ආන්නේ බලමු මුදිතාවට දැන් අපි පටන් ගත්ත එකෙන්නේ. මුදිතාවට මොකද්ද අපිට දෙන්න තියෙන උපමාව මේ කීරිගතාවෙන් කියනවනම්. මුදිතාව ඊටාම අර අනිත් කෙනාගේ සැපතට පැහැදෙන ප්‍රසන්න ප්‍රසන්න තත්ත්වයක් මිදිච්ච කීරි වාදනය දිහා බැලුවාම ඕක ලැබෙනවා ඒ හිතවිල්ල ඇති වෙනව නේද? බොහොම ප්‍රසන්නයි. තන්පත් ප්‍රසන්නයි. අපි කියමු ඔන්න දී කිරි කියලා. මිදිච්ච කිරි කියලා මුදිතාව. ඊළඟට ඔන්න ඉතිරි වෙලා තියෙන්නේ උපේක්ෂාව. ඒකනේ ගැඹුරු මේක. සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්නත් අමාරුයි ඒක. උපේක්ෂාව කියලා කියන්නේ අහක බලාගෙන යාමයි කියලා ඇතම් කෙනෙක් හිතන්නේ. එහෙම එකක් නෙවෙයි ඊට වඩා ගැඹුරු දෙයක්. උපේක්ෂාව තුළ තමයි දැන් අර මව්පියන් පවා කුඩා අවදීදී අර තුරුල් කරගෙන හිටි දරුවා දනකාගෙන ගිහිල්ලා කොහොම හරි නැගිට ගත්තා පුතා හපන කියලා සතුටු වුණා. තවත් ඒ වගේ ලොකු ලොකු සමාජ තත්ත්ව ලබාගෙන දියුණු වුණා. ඊළඟට යම් අවස්ථාවක වෙන් වෙන්න සිද්ධ වුණා. ඒ වෙනකොට අම්මලා තාත්තලාගේ රැවුලත් හිසක රැවුල් ඉදිලා දැන් ඉතින් බ්‍රහ්ම රාජ්‍යය වගේමයි. ඉතින් ඒ අන්න කැමැති අර උපේක්ෂාවේ ඉහළම ගුණය උපේක්ෂාවෙන් මධ්‍යස්ත භාවයෙන් ඒ අයගේ කර්මය ඒ අය ඉතින් ඒට හොඳ නම් අපිට මොකද? ඒ අයට හොඳ නම් අපිට මොකද කියලා අන්න අනාසක්ත බව ඒක තුල තියෙනවා. ඒක තමයි ගැඹුරුම ගුණය. උපේක්ෂා ගුණය. දැන් අපි අර කිව්වනේ මුලින්ම බුදුරජාණන් වහන්සේ මොකද උපේක්ෂාව මුලටම දුන්නේ. උපේක්ෂාව දැම්ම නම් හරි ලේසි වගේ පේනවා. මොකක්වත් ඕන්නේ අනික් කෙනා දිහා බලන්නවත් ඕන්නේ. අපි හොයි අපේ වැඩ කරගෙන කෙලවරක් කරනවා කියලා. ඒ ඒකට අපි උපමාවක් හැටියට කියනවා නම් කියන්න තියෙන්නේ මේකයි. උපේක්ෂාව අපි උපමා කරනවා ගිතෙල් වලට. ගිතෙල් බොහොම බරයි. බර ද්‍රව්‍යයක්. ගිතෙල් කලයක් අනිත් පැත්ත හැරෙව්වත් වැක්කිරෙන්නේ නැහැ නේ. ඒ තරමට හයියයි. නමුත් ගිතෙල් පුළුවන් ද හරකෙකුගෙන් දොවා ගන්න? එළදෙනෙකුගෙන් දොවා ගන්න පුළුවන් ද ගිතෙල්? ගිතෙල් දොවන්න බෑ. කිරි දොවා ගන්න පුළුවන් වෙන්නේ. ඒකොට කිරි ඒ විදිහට දොවාගත්තු කිරි යම් යම් ඒ කැලතීම් ආදී ක්‍රියාවලියකට ක්‍රියාදාමයකට භාජනය කළ අවසානයේ ගිතෙල් ඇති වෙන්නේ. අන්න ඒ වගේ තමයි උපේක්ෂාව කියන එක අර විදියට ඇහැ කන රසාගෙන යාම නෙවෙයි. ඊට වඩා ගැඹුරු දෙයක්. අර කියාපු මෛත්‍රියත් මෝරලා කරුණාවත් මෝරලා මුදිතාවත් මෝරලා අවසානයේ ඒ චිත්තසංතානයේ යම් ගැඹුරු අවබෝධයක් එනවා අපි කොච්චර උදව් කරත් අවසාන වශයෙන් බලනකොට ඒ ඉතුරු හරිය කරන්න වෙන්නේ තම තමන්ටමයි. මොකද කම්මස්සකා කම්මදායාදා කම්ම යෝනි කම්ම බඳු වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන නිසා මීට එහාට අපිට කරන්න දෙයක් නැහැ. කර්මයයිගෙම එයාගේ දායාදයේ කර්මයමයි එයාගේ නෑ අපි නෙවෙයි කර්මය. කම්ම බඳු කම්ම පටිසරණ එයාට අපි කොච්චර පිළිසරණ වෙන්න බැලුවත් මීට එහාට බෑ. කර්මයම එයාගේ පිළිසරණ. අන්න ඒ විදිහට හිතලා උපේක්ෂාව ඇති කර ගැනීමයි. එතකොට අන්න මේ සතර බ්‍රහ්ම විහරණේ වටිනාකම අපිට තේරෙනවා. එතකොට මව්පියන්ගෙන් මව්පියන්ගේ ඒ සතර බ්‍රහ්ම විහරණේ පින් සිද්ධ වෙන්නයි මේ දරුවන් ඒ විදිහේ තත්ත්වවලටපත් වෙලා මව්පියන්ගෙන් වසවිස නොල වසවිස කාන්නේ නැතුව මව්පියන්ගෙන් නොයෙකුත් ඵලි එහෙම නැත්නම් අපි හිතමු උපද්‍රව ඉදිරිපත් කරන්නේ නැතුව ඔවුන්ගේ ඒ වෙනුවට රැකවරණය ලැබමින් දරුවෙකුට හැදෙන්න පුළුවන් වන්නේ ඔන්න ඔය සතර බ්‍රහ්ම වීරණය නිසා. එතකොට පුද්ගල ඒකකය වශයෙන් සමාජ ඒකකය සමාජය තුල පෞල් ඒකකය තුල தત્ත්වයේ හිමන අපිට හිතන්න තියෙන සමාජයේත් හිමමයි. සමාජයේ දිනුම ප්‍රගතිය. සමාජිකය සමාජයේ ඉන්න ඒ තැනැත්තාගේ දිනුවත් අර කියාපු අවස්ථා හතර පහු කරලා යන්නේ. ඒක නිසා ඒ ಗುಣ ධර්ම අප එක එක්කෙනෙක් ඒවා වගා කරගත්තොත් අන්න අර කියාපු සමාජයේ තියෙන තරඟකාරී තරඟකාරී බව නෙවෙතන තියෙන තරඟයක් තියෙනවා. නමුත් ඒකට යට වෙලා තරඟකාරී වෙලා අනියම් විදියට නීති රීති විභාගයේදී හෝවා ක්‍රීඩා පිටයේදී හෝවා නීති රීති උල්ලංඝනය කළා. Tamanට ආйти නැති තැනට පනින්න ගියොත් අනිත් අය තව කපලා කවදාවත් අදියුණු වෙන්න බෑ. අර දියුණුවේ ওই වார்த்தාව කියලා කියන ඒ ලංසුව පහකට යනවා මිසක් කවදාකවත් එක જાතියක් වශයෙන් සමාජයක් වශයෙන් දියුණු වෙන්න බෑ. ඒකට ඒක අඩුපාඩුවක් නැතන අර සිදුරු ටික වහන්න ඕන. අර සිදුරු ටික වහන්න ඕන. ආර්ථිකයෙන් විතරක් ওই ටික කරන්න බෑ. භෞතික දියුණුවට ආවඩන මේ යුගයේ ඕවා අමතක කරලා ධර්මයේ මේ බණ කියන යුගයක් ওই බණ වලින් දැන් කාලයක් ඒක ඉවරයි දැන් හඳට යන කාලය කියලා තැන් කෙනෙක් මේවා නිග්‍රහ කරනවා මේ බුද්ධ වචන එතකොට අන්න අර විදියට තමන් උත්සාහ කරලා තම තමන් මෙන්න මේ වායාගේ තේරුම් අරගෙන සමාජයේ ජීවත් වෙනවා නම් අන්න අර කියාපු තමන්ගේ ජීවිතේ කොයි කොයි විදිහේ ඝට්ටන ආවත් අර කියාපු හතරෙන් එකකට දාලා ඒවා පිළිබඳව සිත සකස් කර ගැනීමට අවසානයේ මේ තමන්ම කර්මය තමන්ටම අයිති දෙයක් අනිත් කෙනා කළ දෙයක් නෙවෙයි කියලා හිත සකස් කරගන්න පවා හැකියාවක් ඇති වෙනවා. කොට අපි මේ මුදිතාව තුලින් අපි කල්පනා කරන්න ඕනේ මේ මුදිතාවේ වටිනාකම. දැන් ඔය අපි සාමාන්‍යයෙන් ඔය ජීවත් වීම සඳහා ධනය රැස් කරන්න සිද්ධ වෙනවා. ධන උගත්කම් ලබා ගන්නවා. ඒවා බෙදා හදා ගන්නත් පුරුදු වෙන්න ඕන. Tamange අසල්වාසීන් එක්ක, රටවැසියන් එක්ක, ලෝකවාසීන් එක්ක නොමසුරුව. නොමසුරුව බෙදා හදා ගන්න පුරුදු වෙන්න ඕන. ශක්තිපමණින් ඒ ධනයත් දැනුමත් ඒවා පිළිබඳ මසුරුකම මමායනය නොවේ. මේ પરම්පරා ගණනක ඥාන සම්භාරයක් අපට ලැබුණේ කී දෙනෙකුගේ පිහිටෙන්ද කියලා හිතන්න ඕන. මේ මහ පොළවෙන් ලැබෙන මේ සාරය මේ වයින් මේ ගොඩනගාගත් හැම දෙයක්ම මේ හැම එකක්ම අපි මේ પરම්පරා ගණනක මේ විශාල ජීවන සටනක අවසාන ප්‍රතිඵලයි අපි මේ කෙටි ජීවිත කාලය තුල භුක්ති විඳින්නේ. ඉතින් අර අපි උපමා උපමාවක් වශයෙන් කියනවනම් මේ මුළු මහත් ලෝක මේ සංසාර ගමනේ මේ දීර්ඝ සංසාර ගමනේ අපි මේ ගියක් දොරක් හදාගෙන ගත කරන ජීවිතය මේ ලැබුම් ගයක් ලබාගෙන ගත කරන ජීවිතය අම්බලමක ගත කරන ජීවිතයක් හැටියට කල්පනා කරන්න ඕන తాවකාලික. එතකොට අම්බලමක රැට එකතු වෙන අය මගින් ඒ තමන් අරගෙන ආපු එක්කෙනෙකුගේ මල්ලේ තියෙන හාල් තව කෙනෙකුගේ පරිප්පු, තව කෙනෙකුගේ පොල් ඕවා එකතු කරලා මේ මගේ කොටසයි කියලා වෙන් කරගන්නේ නැතුව භාජනයකට දාලා උයාගෙන පියාගෙන කාලා වෙන් වෙලා යනවා වගේ. එහෙම කරොත් තමයි යන්න Tamanට මේ සමාජය යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව අර අර ආනින්ගේ කතාව වගේ මෙන්න මගේ හාල්මිට කියලා බොරුවට වින්ට මොලවලා දන්නොත් අනිත් කෙනත් ඒ විදිහට කරොත් බත් හැලිය වෙනුවට වතුරයි බොන්න වෙන්නේ. ඔන්න ඒ තත්ත්වයක් උයි සමාජයේ උදා වෙන්නේ. තමන්ගෙන් මේ සමාජයට අනිත් එකාට අනිත් කෙනාට දෙන්න තියෙන දේ ගැන නොවේ. ඒ අයගේ තියෙන ටිකක් හූරා ගැනීම අපේ පරමාර්ථය කරගන්න ඉත්තත්ොත් අපිට කවදාවත් දියුණුවක් එන්න හම්බ වෙන්නේ නැහැ. දැන් මේ වහින වැස්ස මේක ගැන අපි ටිකලා හිතලා හිතලා බලමු. මේ වැස්ස ගැන අපි හිතුවත් අපිට නොපෙනෙන එක දෙයක් වෙනවා. අපි සැලකිල්ලෙන් බැලුවේ නැත්නම් නැත්නම් මේ සමාජයේ මේ ලෝකයේ කවදත් වෙන දෙයක්. ඔය කූඹි කූඹින්ගේ සිරිතක් තියෙනවා. උන් පායන කාලෙදී රෑදවල් මහන්සි වෙලා කන්න දෙලි රැස් කරනවා. අරගෙන යනවා ඕවා ඉතින් අර පාරවල් දිගේ හොඳට ආරක්ෂා සංවිධානය ඇතිව මේ පින්නතුන් වලින් කල්පනා කරලා බලනකොට පේනවා ඔය කොයිතරම් ආරක්ෂා කරගෙන ඒව තමන්ගේ ගුල් වලට අරගෙන යනවාද කියලා. ඔන්න අකල් වැස්සක් කියනවා. අකල් වැස්ස ආවට පස්සේ මොකද වෙන්නේ? අර එකතු කරගත්තු ආහාර ටිකත් කටින් දැහැගත්තු බිත්තර ටිකත් එක්ක ඔක්කොම හොදලා යනවා. ඉතින් මෙන්න මේ කූඹි ලෝකයේ සිද්ධ වෙන සිද්ධි කුඩා දේ ලොකු කරලා ගන්න කැමරාවකින් චිත්‍රපටියක් හැටියට ගත්තොත් මේ පින්නතුන් පහුගිය දවසේ සුනාමියෙන් පිළිබඳව මාධ්‍ය වලින් දුටු චිත්‍රවලට පින්තූර වලට වැඩි වෙනසක් නැහැ. එතකොට ඒ කූඹි ලෝකේ තත්ත්වෙම තමයි මෙතන තියෙන්නේ මිනිස් ලෝකේ කොයි මොහොතේ කොයි වෙලාවේ ඊළඟ සුනාමිය එනවද කියලා දන්නේ නැතුව මේ ගත කරන දවස් කීපය තුල කොට හඳ අල්ලන්න යන්නේ නැතුව ඉර අල්ලන්න යන්නේ නැතුව මෙන්න මේ ටික කරගත්තොත් අපේ ජීවිතය බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් කෙලවර කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැහැලා ඒකට අදාළ වූ ඒකට සිත සකස් කරගන්නම උපකාර වන්නා වූ මේ සතර බ්‍රහ්ම විවරණ ආදී වටිනා ධර්ම අපි පුහුණු කරනවා නම් අන්න ඒක තමයි අපේ මේ ජීවිතයෙන් ගත යුතු උපරිම ප්‍රයෝජනය. එහෙම නැත්නම් අපට සතුට වෙන්න පුළුවන් අවසාන අවස්ථාවේදී කෙනු කිසිම කෙනෙකුට කිසිම කොයි තරම් උපක්‍රම යෙදුවත් නැති කරගන්න බැරි දේ තමයි නැවත උපත අනිත් කෙනාගේ උපත පාලනය කරන්න පුළුවන් වුණත් තමන්ගේ උපත පාලනය කරගන්න බෑ. උත්පත්තිය පාලනය කරගන්න බෑ. ඒ පාලනය කරන කෙන තමයි බුදු පියාණන් වහන්සේ දැක්වේ. ඒක දැනගෙන තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ බුද්ධත්වයෙන් පස්සේ නැති දානි පුනබ්භවෝ කියලා. නැවත උපදින්නේ නැහැ. ඒකට බුදු කෙනෙකුට ඒ රහත් කෙනෙකුට පමණයි ඒ ප්‍රකාශය කරන්න ශක්තියක් තියෙන්නේ. එතකන් අපි මේ බලන්නේ අපි මොකද්ද අපිට කරන්න සිද්ධ වෙන්නේ මොකක්ද? දැන් අර ඒ මූදෙන් එන සුනාමිය ගැනයි වැඩි කතාව තියෙන්නේ. සංසාර සාගරයේ සුනාමි තුනක් තියෙනවා. ජරාව, ව්‍යාධිය, මරණය කියලා. ඒ සුනාමි තුනෙන් කාටවත් බේරෙන්න බෑ. ඒ සුනාමි තුනෙන් බේරෙන්න නම් අර කියාපු ಜಾති උපත උපත නැති කර ගන්න ඕන. උපත නැති කර අවස්ථාවේ තමයි ජරාවත්, ව්‍යාධියත්, මරණයත් නැති කර ගන්න පුළුවන්. කොටන්නේ සුනාමි තුනෙන් බේරීමට මාර්ගයයි බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් දක්වලා තියෙන්නේ. ඒ වගේම ඒ විමුක්තියයි දිවයින ලෙන ආදී නම් වලින් හඳුන්වන මේ ඒ උතුම් නිර්වාණ ධර්මයේ නිවන. එතකොට අන්නේ නිවීම. මිනිසෙකුගේ පරමාර්ථයක් තිබේ නම් ඉෂ්ඨාවක් ඉලක්කයක් තිබෙනවා නම් ඒ හැම ඉලක්කයක්ම ඉක්මවල යන නියම සැනසෙල්ල බුදු පියාණන් වහන්සේ දැක්ුවේ අර කිය අපු ජරා ව්‍යාධි මරණ වලින් මිදීමේ ඒකම જાතියෙන් මිදීමේ ඒ උතුම් නිවනයි. කොට ඒ ධර්ම මාර්ගයේ යන පින්වතා කල්පනා කරන්න ඕන. අරානිකුත් දැන් සංඝයා වහන්සේලා අතර ව්‍යවහාරයක් තියෙන සිව්පසය කියලා. සිව්පසය කියලා කියන්නේ සිව්පසය සඳහා ජීවත් වෙනව නෙවෙයි. ජීවත් වීමේ උතුම් පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට උපකාර කරගන්න දේවල් පමණයි. ආහාරය, වස්ත්‍රය, සේනාසනය, ගිලන්පස. ඒවා පරමාර්ථ නෙවෙයි. නමුත් සාමාන්‍ය ලෝකයේ ඔය ආර්ථික විද්‍යාව ඔස්සේ දුවන අයට හිතෙන්නේ මේකයි පරමාර්ථය. මේකයි පරමාර්ථය. මෙන්න මේ කියාපු මේ ප්‍රත්‍ය පරමාර්ථය කරගන්නවා. අනිත් ಗುಣධර්ම නොතකා හරිනවා. මොකටද මිනිස්සෙක් ජීවත් වෙන්නේ? මේ ශරීරයක් අපි ජීවත් කරගන්නේ මොකටද? මේක නොනසා නොයෙකුත් විදිහේ වර්තමාන වෛද්‍ය ක්‍රමවලින් කැලි පරුද්දමින් පාසමින් නොයෙකුත් විදිහේ කැලි එකතු කරගත්තු අර පරණ වාහනයක් වගේ මෙච්චර කල් ගෙනියන්නේ මොකටද? හුඟක් කල් ජීවත් වෙනවා නම් කපුට අපට වැඩිය ඉහළින් ඉන්නේ. අවුරුදු 100ක් ජීවත් වෙනවායි කියනවා. නමුත් මිනිස්සෙක් වැඩි කාලයක් ජීවත් කිරීමමද ඉලක්කය. ඒ ජීවිතේ ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙන්නේ එක දවසක් හරි එක දවසක් හරියේ ධර්මානුකූලව වෙනකුත් ගාථා මේ පින්නතුන් දන්න ඒක ගාථා පිළක් කියන ධම්මපදේ අවුරුදු 100ක් ඇතිවීම නැතිවීම නොදක ජීවත් වෙනවට වඩා ඒ කියන්නේ අනිත්‍යතාව නොදක ජීවත් වෙනවට වඩා එක දවසක් අනිත්‍යතාවය දකින ජීවත් වීම වටිනවා කියලා. අන්න නියම සාර ධර්ම. සාර ධර්ම ගැන කතා කරන යුගයක අපිට කල්පනා කරන්න තියෙන්නේ මේ වචනේ පාවිච්චි කරනම නම් මෙන්න මේකයි සාර ධර්මය. මොකද සාර ධර්මය වෙන්නේ? අන්න අර කියාපු සුනාමි තුනෙන් බේරෙන්න පුළුවන්. වෙන කාටවත් ඒවායින් බේරෙන්න බෑ. අපි මේ මහමුදෙන් එන සුනාමිය ගැන හිත හිතා කතා කර කර නොයෙකුත් විදිහේ සංකල්පනා මවමවයි ඉන්නවා. ඊට කලින් අර කියාපු සුනාමි ජරාව වෙන්න පුළුවන්, ව්‍යාධිය වෙන්න පුළුවන්, මරණය වෙන්න පුළුවන්. මේ වාට යට වෙනවා. කොට මෙන්න මේ தත්වයයි සංසාර தත්වේ එනිසා ඒකෙන් මිදීමට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ඒ පණිවිඩයේ ධර්මය දැන් අපි ආරක්ෂා කරගන්න ඕන ආරක්ෂා කරගන්න වෙන එකට නෙවෙයි ඒවා අවබෝධ කරගන්න පුළුවන් අය කොතනක හෝ ඉන්නවනම් ඒ අයට මේ ධර්මය ප්‍රයෝජනය කරගෙන මේ සංසාර දුක් කෙලවර කරගන්න අවස්ථාව සලසා ගැනීම සඳහායි ඒක නිසා අපි අන්න ඒකයි අපි කිව්වේ අර අපි දරා ලබා ගන්න ධනයත් දැනුමත් ලෝක සත්‍යා වෙනුවෙන් නොමසුරුව දෙන්න ඕන ඒ දෙන්නේ අපේ මේ ඉලක්කයන් අර අපි තරඟ ගැන කිව්වා වගේ අපේ ජීවන ඉලක්කයන් පහත් තත්වයෙන් උසස් තත්වයට ගෙනීමයි අපේ පරමාර්ථය විය යුත්තේ. එන්නෙන්න මේව පහත් තත්වයටයි යන්නේ. එන්නෙන්නම පහත් තත්වයටයි යන්නේ. ඔය විලාසිතා ලෝකය ගැන හිතලා බලනකොට මොනවද මේ තරුණ තරුණියන් ලොකු හැටියට සලකන්නේ? මොනවද ඉලක්ක කරගන්නේ? බටහිරින් ආවා හෝ ඒවා මේ අභ්‍යන්තරෙන් හදාගත්තා හෝ ඒවා. එතකොට ඒ ජීවිත වටිනා ජීවිතයක්. වටිනා ජීවිතයක් කියලා කියන්නේ මොකද? තිරිසනුන්ට නෑ ඒ හැකියාව. තිරිසනුන්ට බෑ මෙන්න මේ සීල සමාධි ප්‍රඥා වඩන්න. මිනිස්යාටයි මේ ශක්තිය තියෙන්නේ. එතකොට ඒ තරම් බුදු පියාණන් වහන්සේ අපට ප්‍රකාශ කළා තියෙන කොයිතරම් දුර්ලභද මනුෂ්‍යාත්ම භාවය කියලා. එතකොට ඒ වගේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා නම් ජීවිතය අර තරම් ආපදා සම්පන්න නම් හෙට දවස ගැන විශ්වාස නැතිත්වයක් තියෙනවා මේ මොහොතේ අද දවසේ අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපි නෝනින් කල්පනා කර යුතුව තිබෙනවා. ඒකට අපි එක එක්කෙනා ඒ වගේ හිතනවා වගේම තමයි ඒ අවබෝධය අපි ඒක නොලැබුණොත් බුදු පියාණන් වහන්සේ ගැන කියවන තැන අර ඒ ධර්ම දේශනා කරන්නට මහොන්දෝත්සාහය වුණා කියලා. ඇත්ත වශයෙන්ම බුදු කෙනෙක් බුදු බව ලබන්නේ මහා කරුණාවෙන්. මහා ප්‍රඥාවෙන් ඒ දෙකෙන් කොට ඒ මහා ප්‍රඥාවට වැටුණා මේ වගේ ධර්මයක් කවුද තේරුම් ගන්න පුරු කාට මේ කෙලෙස් සහිත ලෝකයා කොහොම තේරුම් ගනීද කියලා ඒකයි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කිරීම පිළිබඳව පසුබට වුණා කියලා ධර්ම බණ පොතේ කියවෙන්නේ. නමුත් අපිට එතන කියවෙනවා මහා බ්‍රහ්මයා අවිලා ආරාධනා කළා කියලා. එසේ හෝ බුදු පියාණන් වහන්සේ ඊළඟ මහා කරුණාවෙන් සලකලා බලනකොට පෙනුණා අර නෙළුම් විලක හොට්ටු අතරේ සමහර මල් පිපෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. අන්නේ අවබෝධය තුලිනුයි බුදු පියාණන් වහන්සේට කොට සූර්යාලෝකය එනකන් බලාගෙන ඉන්නේ මල් පොහොත්තු ගැන හිතලා වගේ තමයි බුදු පියාණන් වහන්සේ ඒ අපිට කියන තේරුම් ගන්න තියෙන්නේ ධර්මයේ දේශනා කළේ. ඒකොට ඒ කතාව අපි සිහිපත් කරගෙන අපිට තියෙන අන්නර ගියාපු ඒවා අවබෝධ කරගන්න යම් බාධික ධර්ම තිබෙනවා නම් අපේ ශීලාදී ගුණ ධර්මවල අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා සකස් කරගෙන සමාධියත් සකස් කරගෙන අපේ අතීත පුණ්‍ය ශක්තිය කොයි විදිහේද කියලා අපිට කියන්න බෑ. අතීත වේ ධර්ම කතාවල තියෙනවා ආහාරය නැතුව එදා වේල නැතුව පාරගිය හිඟන්න සුපබුද්ධ කුෂ්ඨ රෝගියා බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා සෝවාන් ඵලයට පත් වුණා කියලා. බුදුරජාන් වහන්සේ ඉස්සරහ පෙළේ හිටිය සිටුනා සිතානන්ත රජකුමාරයාට ධර්මයේ දේශනා කළේ. අන්නරාග කෙලවර හිටිය දුප්පත් නමුත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ඒ කුෂ්ඨ රෝගියටයි. ඒ වගේ අපි හිතන්න ඕන අපේ මේ ධර්මයේ පිළිබඳව අර විදියට පෙළැන්ති හරාතිරම් එහෙමට කුල ભેදානුව, ಜಾති ભેදානුව, ගෝත්‍ර ભેදානුව මෙතක් වන්ට බෑ. මුළු මහත් ලෝකයේම පන්ති කාමරණු බෙදු ඉස්කෝලයක් වගේ කියලා හිතා ගන්න ඕන. එහෙම හිතාගෙන මේ පින්නතුන අද දවසේ මේ වටිනා තමන්ගේ ආදර්ශය අවුරුද්දක් ආරම්භ කරන මේ දුරුතු පොයේ දවසේ තව නොයෙකුත් දේවල් කරන්න තිබුණත් මේ වටිනා උසස් සීලයක් සමාදන් වෙලා මේ දවසේ භාවනාවට ගත කළා මේ ධර්ම දේශනාවෙන් ගත හැකි යමක් තිබෙනවා නම් ඒවා අරගෙන දැන් ඉතින් උත්සාහවත් වෙන්න ඕන මේ ශාසන පහන නිවෙන්න කලින් තමන් අර කියාපු සුනාමි තුනෙන් මිදෙන ඒ උතුම් මහා මහ නිවන සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් මේ ජීවිතයේදීම සාක්ෂාත් කර ගැනීමට හැකි උත්සාහයක් ගන්නට මේ කුසල ශක්තියක් මේ උපනිශ්‍රේ වේවා